සමහර සේවකයෝ ඉන්නවා මේවා. සමහර අය ඉන්නවා දැන් එක්සත් ජාතික පක්ෂයේ විශාල බලයක් ඉන්නවා. ආ ඒ නිසා මේ වෙලාවේ විසිරුණ එක බහු කරන්න ඕන. විවිධ න්‍යාය පත්‍ර තියෙනවා ඉන්න අපිට ඒවා වැදගත් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය බලයේදී කියලා මේගොල්ලන්ට ලොකු බයක් තිබුණා. ඒක තහවුරු වුණා අපේ තිබ්බ ජන බලය ගිය මැයි පළවෙනිදා දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹ කියනෙද්දී මේ සමහර විවිධ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර තියෙන හොඳටම බය මේ මේ මේ විදිහට ගියොත් එහෙම එක්සත් ජාතික පක්ෂයේ විශාල ජනාධිපතියක් අරගෙන පාර්ලිමේන්තුවේ අතිබහුතරයක් අරගෙන බලයට පත් වෙනවා.